ගුණ දේශනක් නැවත වාරයක් මේ විදියට ඔබ හමුවීම ගැන ප්‍රීතිමත් වෙනවා. සියලු කෙනෙක් ටික මොහොතක් යාඥාවෙන් දෙවියන් වහන්සේ අභිමුඛයේ අපි ජීවිත අපි සූදානම් කරගනිමු. උන්වහන්සේට নমස්කාර කරන්න, උන්වහන්සේගේ වචනය අසන්න, උන්වහන්සේ තුළ ඇතුළාන්ත ජීවිතය අද දවසේ අලුත් වෙන්න, උන්වහන්සේ තුළ ශක්තිමත් වෙන්න, උන්වහන්සේ ප්‍රදායාව, කරුණාව, අනුකම්පා කරයි කියලා. හalleluya ජීවමාන බලවන්ත ශුද්ධ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ශුද්ධ අභිමුඛයේ ජීවිත අපි යටත් කරනවා ඔබ වහන්සේ යහපත් ඔබ වහන්සේ කරුණාවන්තයි ඔබ වහන්සේ ජීවිත දකින්න දෙවියන් වහන්සේ ඔබ වහන්සේ තුල ජීවත් වෙන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රමධ්‍ය කරන්නා වූ ස්වාමිනී යහපතේ දකින්න ඔබ වහන්සේට ස්තුති කරන්න ඔබ වහන්සේට ගෞරව කරන්න ඔබ වහන්සේ තුල යැපෙන්න දවසේ ස්වාමිනී ඔබ වහන්සේ ජීවිතයට ඔබ වහන්සේ සමීප වෙන්න දෙවියන්න් වහන්සේ උපවාස කරන්නා වූ දේවල් මෙනෙහි කරන සුතිවන්ත හදවතක් උපවාසයට දුන මැනව. උපවාසයේ හැම දවසම අප සමග සිටියා. උපවාසක වචනයට උපවාස විශ්වාසවන්තව සිටියා. උපවාස ස්තුති කරනවා. දවසේ ස්වාමීන් නමස්කාරයෙන් පැතුලාන්තේ තියෙන ස්වාමීන් හැම ස්වාමීන් බැඳින් බලින් ස්වාමීන් කැඩෙන්න. උපවාස තුළ ස්වාමීන් වහන්සේ ප්‍රීතිමත් වෙන්න, සමාදානය පූර්ණ වෙන්න. उपवासके सुवेला बन्न तदावसे उपवासपि जीवितवल्ट उपवास कथाकलमेनव उपवासके स्पर्शदनेन සැලැස්වීමමෙනව උපමාතේ उपवास ක්‍රියාකලමෙනව උපවාසයේ ස්වාමිනවස් හස්තේ රැකීම කෙනෙක් බාර වෙනවා උපවාසට අපි කැප වෙනවා ස්වාමිනේ උපමාතේ උපවාස ප්‍රසන්න ස්වාමි නමස්කාරයක සෙවෙන්නා පිණිස උපමාතේ ස්වාමිනේ උපවාසයේ ආත්මියෝමින් උපවාස උපමාතේ ක්‍රියා කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් आपके विश्वासवंत का मनीषा आप भगवान की स्तुति करने डबा उपवास के करुणा बताया है मदाव अपनी संगालु मिसा भी उपवास की स्तुति करने डबा गौरव देवा नमस्कार देवा प्रशंसा देवा स्वामी तो बगे से ने Milchstraße war. ජීවත් වෙන ඒකක ස්වාමීන් වහන්සේට නමස්කාර කරනවා වහන්සේට ස්තුති කරනවා බලවත් දේ කරන්නේ පුදුම දේ කරන්නේ ආචාර්ය මන්දේ කරන්නේ ඒ ස්වාමීන් ජීවමාන දිව්‍යන් වහන්සේ වහන්සේ අපේ හඬාසන අපේ ජීවිත දකින්න ඇතුළන්තේ වාසය කරන මට මඟ පෙන්වන සෝපත් කරන සමාධානය කෙනෙන දෙවියන් මාර්සය වහන්සේට ස්තුති කරනවා. වහන්සේ යහපත්. වහන්සේ කරුණාවන්තයි. වහන්සේ උතුම්. වහන්සේ උසස්. උසලාගෙන යන අපේ පියාණන් වහන්සේ නිසා වහන්සේ ස්තුති කරනවා. වහන්සේ ප්‍රශංසා කරනවා. උපත්තම යහපත් දිවිවා ඔබවත් ස්තුති කරනවා මෙතරම් දුර පුරාගෙන ආවා ඔබවත් ස්තුති මෙතරම් දුර ස්වාමීන් වහන්සේ ආරක්ෂා කළා ඔබවත් ස්තුති කාන්තාරේ ඔබවත් කිසිනක ස්වාමීන් වහන්සේ ඔබවත් ස්වාමීන් වහන්සේ තුනවා මේ ඔබවත් සදා ස්වාමීන් වහන්සේ ඔබවත් හස්තිය අප සමත්තරමි පුරාගෙන යන දෙවියන් වහන්සේ නිසා ඔබවත් ස්තුති කරනවා ඔබවත් ගෞරව කරනවා ඔබවත් මේ දෙවි කෙනෙක් නැහැ වාසනික ස්වර්ණස ජීවත් වෙන්න දෙවි කෙනෙක් නැහැ. ඒ ගැලවුම් කරුණු, ඒ මිදුම් කරුණු, ඒ ස්වාමීන් වහන්සේ, පියාණන් වහන්සේ වාසනික ස්තුති කරනවා. වාසනික ගෞරව කරනවා. We need

ස්වාමිනී අපව පෝෂණය කරමින් ඔබ ප්‍රාණවත් කරන නිසා ඔබවන් ස්තුති කරනවා. ඔබවන් ස්තුතිවන්ත හදවතකින් নমස්කාර කරමින් ජීවිතයේ ස්වාමී හැම දවසකම ජය ලබන්න ඔබවන් උපකාර කරන්නයි. ඔබවන් ස්තුති ඔබවන් විදායාව කරුණාව අනුකම්පාව අනුග්‍රහය අපට ලැබෙන නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හොඳයි දෙවි ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ අනාග දවස්සේ ස්වාමින් වහන්සේගේ ශුද්ධ වූ ලියවිල්ල වචනයෙන් අපට උපස්ථාන කරන්න උන්වහන්සේගේ අභිමුඛයේ සිටින් අපට දුන්න කරුණාව නිසා අපි নমස්කාර කළා දෙවියන් වහන්සේගේ බලවත් හස්තය අප සමග තියෙනවා විශේෂයෙන් මේ වකවානුව තුල ස්වාමින් වහන්සේ යහපත් උන්වහන්සේ ਸਰව බලධාරී උන්වහන්සගේ හස්තය නිරන්තරයෙන් අප සමඟ තිබෙන නිසා අපි දෙවිස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන් මේ දවස්සේ මම කැමති ඔබේ බයිබල් වල වියසුමානය අපිතා අනර්ග දේශනාවකට ඇහුම්කන් දුන්න දෙවියන් වහන්සේගේ දාසයා තුළින් අපට කතා කරා අපි අද දවස්සේ ඒක ඉතිරි කොටස බලන්න යනෝ නික්මයාම පොතේ ඔබේ බයිබල් වල දාසේවෙනි පරිච්චේදයට පෙරලගත්තෝ නික්මයාම පොතේ දාසේවෙනි පරිච්චේදයට අපි දකිනවා ගියසුමානය අපි බැලුවා මිසරවරුන්ගේ වහල්කමෙන් ඊස්ට්‍රයිල් සෙනග මෝසස්ගේ නායකත්වය යටතේ නිදහස් කරගෙන පැමිණීම ගැන්. අපි බැලුවා ඒ වෙලාවෙදී ඉතා අනර්ග ආකාරයෙන් දෙවියන් වහන්සේ අපේ හදවත්වලට කතා කර අපි දන්නවා පීඩාවන් දහයක් දෙවියන් වහන්සේට මිස්වරවරුන් පිට එවන්න සිද්ධ වුණා නමයක් එවල අන්තිමට කුළුඳුලන්ගේ පීඩාව එනතෙක් රජතුමාගේ හදවත වෙනස් වුනේ නැහැ නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනගට තියෙන ප්‍රේමය ආදරය උන්වහන්සේගේ සෙනග ගැන තියෙන සැලකීම නිසා අපි දකිනවා දෙවියන් වහන්සේ මිසරේ වහල්කමේ ඒ පාපිෂ්ට බැමිවලින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනගව උන්වහන්සේ නිදහස් කරගෙනනවා. අපි බැලුවා බයිබලේ ඒ වෙලාවෙදී අපි දැක්ක දෙයක් තමයි ඇවිල්ල මුහුද ළඟ කඳවුරු ගහගන්න කියලා කිව්වා දා හතරවෙනි පරිච්චේදේ දෙවනි පදයකිව මුහුදුළඟ කඳවුරු ගහගන්න කියලා. හැබැයි ඉට පස්සේ ටික වෙලාවක් යනකොට ටික දවසක් යනකොට අපි දකිනවා මිසරේ රජතුමාට දුකහිතෙනවා ඊස්්‍රායල් සෙනගව නිදහස් කර යැවීම ගැන ඒක නිසා ඔවුන් පසු පස ලූබඳන්න පටන් ගන්නවා දාහතරවෙනි පරිච්චේදී. ලූබඳන්න පටන් අරගන්නකොට අපි දකිනවා දාහතරවෙනි පරිච්චේදේ අපි දකිනෝ දහවෙනි පදයට එනකොට පාරාවෝගේ සෙනග ඊස්රායිල් ජනයා හිස්වසවා බලනකොට පාරාවෝගේ යුද සෙනග ඔවුන් පසු පස්සෙන් ගෙනවා. ඒ එනවා දැක්ක හම ඊස්රායිල් සෙනගට විශාල අදහිරයක් ඇති වෙනවා. ඔවුන්ම ගෙනාව නැවත ඔවුන්ගේ පසු පස්සෙන් පැමිණීම ගැන. අපි දකින ඔය වෙලාවේ ඔවුන් විශාල ලෙස කොඳුරන්න පටන් ගන්නෝ දස් හතරවෙනි පරිච්චේදේ දහවෙනි පදේ සහ එකොළොස්වෙනි පදය අපි කියවන්න යනවා දා හතරේ දහය සහ එකොළහ පාරාවෝ ලංවූ කල්හි ඊශ්‍රායල් පුත්‍රයෝ තමන්ගේ ඇස් සොසවා මිසරවරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් බය වූහ. එබැවින් ඊශ්‍රායල් පුත්‍රයෝ ස්වාමින් වහන්සේට මොර ගැසූහ. ඔවුහු මෝසෙස්ට කතා කොට කාන්තරෙහි මැරෙන්ට නුඹ අප ගෙනාවේ මිසරෙහි මිනී වලවන්න නැති නිසා. මිසරෙන් අප ගෙන ගෙන ගෙන වූ අපට මිසේ ක්‍රියා කළේමක් නිසා. හරි. එතන කියනවා මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් ඔවුන් විරුද්ධව කතා කරනවා. කතා කරලා කියනවා ඇයි අපිව ගෙනාවේ මිසරේ මිනී වලවල් නැත්ද? මිසරේ ඔවුන් හිටියා වූ ජීවිතය ඔවුන්ට මතක් වෙනවා. මතක් කරලා ඔවුන් කතා කරලා කියනවා මේ මේ දේවල් වලට අපි මුහුණ දීලා තියෙනවා දැන් වෙනකොට. අපි දකිනෝ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට තිබෙන අධික ප්‍රේමය නිසා උන්වහන්සගේ සෙනග උන්වහන්සේ එලියට ගෙනාව. හැබැයි මම කාරණා තුනක් අද දවස්සේ ඔබත් එක්ක බෙදාගන්න යනවා. පළවෙනි එක තමයි අනාගතය බලන වෙලාවෙදී අනාගතය දිහා අපි බලනකොට ප්‍රශ්න කරදර වේදනා අපි දකිනකොට හැම වෙලාවෙම අපිට බයක් ඇති වෙලා අපි අතීතයේ විින්ද සමහර දේවල් වලට නැවත හැරෙන්න උත්සාහ කරනවා. මං හිතන මේක ඉතාමත් කනගාටුදායක අවස්ථාවක්. මම මේ මේ දාහතරේ ඔයි පළවෙනි එක. එවගේම අපි බැලුවොත් ඔ බලන්න බයිබලේ ඉතා පැහැදිලිව කියනවා දාසයවෙනි පරිච්චේදෙන් ඒ සිදුවීම ඒ හා සමානව වෙනවා. ඉස්්‍රයිල් සෙනකට කන්න නැති වෙනවා. කෑම ගැන ඔවුන් කොඳුරන්න පටන් ගන්නවා. අතන කෙදරුවා මිසරේ යුද බටයින් පිටිපස්සෙන් පැමිණීම ගැන මෙතන පොඳුරනෝ කන්න නැතියක ගැන දර්ශයවෙනි පරිච්චේද. අපි වැයි ගෙනාවේ. ඊස්රයිල් සෙනක කෑගහනෝ අපිට මිසරේ මේ කෑමති වුණ අරකෑමති වුණ මෙච්චර ලස්සන්ට අපි හිටියා මස්මාලු තිබුණ ඔක්කොම තිබුණ අපිට කාලා හොඳට ජීවත් වෙන්න තිබුණා හැබැයි අපිව අරගෙනාව ඔ බැලුවෝ දාසේවෙනි පරිච්චේදේ අපි දකිනවා දෙවනි පදය දෙක සහ තුන කතා කරනවා අපි කියවන්න යනෝ දාසේ දෙක සහ තුන ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මුළු සභාව වනාන්තරෙහිදී මෝසෙස් හා ආරෝන් විරුද්ධ ආරෝන්ට විරුද්ධව කොඳු කොඳුලෝය මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුරන්න පටන් ගත්තා මංකිව මගේ පළවෙනි කාරණේ අනාගතය දෙවියන් වහන්සේ ලස්සන බයිබලි පොරොන්දුනා කිරියෙන් පැණියෙන් උතුරලා යන දේශයකට මම නුබලව අරගෙන යනවා නුබලාට කියලා වෙන්වුණ රටකට මම අරගෙන යනවා වෙන්වුණ ජාතියක් වෙන්වුණ සෙනගක් දෙවියන් වහන්සේට කැපවුණ ජනතාවක් 14 වෙනි පරිච්ඡේදයේ සුමානේ අපි ස්වභාපාලක පියුමාගෙන් අපි ඇහුව එතන කතා කරා එතනදී ඔයි ඒ පොරබැදීම එනකොටත් ඊස්ට්‍රයිල් සෙනග මේ විදියට කෙඳුළුව අපි දකින කොඳුරනකොට දෙවියන් වහන්සේ රතු මුහුද දෙබෑ කරලා සෙනගව අරංගාව විතරක් නෙවෙයි මිසරේ සෙනග මිසරේ ආපු යුදබටයන් ඒ රතු මුහුදේ ඒක මැරිලා ගියා ඒගොල්ලන් හැබැ බයිබලේ දකිනෝ නැවත දාසේවෙනි පරිච්චේද මේ තත්ත්වය උදාවෙනෝ. අතීතයේ සමහර බැඳීම් වලින් නිදහස් වෙන්න සෙනග සූදානම් නෑ. තවමත් අපේ ක්‍රිස්තියානි ජීවිතේ අනාගතයට අපිට තියෙන ආශිර්වාද භුක්ති විඳින්න අත්දකින්න දෙවියන් වහන්සේ ගෙනියන කිරියෙන් පැනියෙන් උතුරුලා යන සදාකාලික ජීවනයේ ආශිර්වාදය ලබන්න අතීතයේ සමහර වහල්කම් සමහර පාපිෂ්ඨ බැඳීම් සමහර අපේ පුරුදු සමහර වෙලාවට ඒ දේවල් වල අපේ සිත තවමත් හදවත තියාගෙන ඉන්නවද. එදා මිසරේ සෙනකට ම විශ්වාස කන අලුත් ආශිර්වාද ලබන්න නම් පරණ සමහර දේවල් අත්තරින්න වෙනවා. පරණ සමහර පුරුදු අයින් කරන්න තියෙනවා. පරණ සමහර අපේ ජීවිතයේ තිබෙන්නාව සමහර කාලකන්නේ අත්දැකීම් වලින් අපි නිදහස් වෙන්න තියෙනවා. සම්පූර්ණයේ බැඳීම් වලින් අපි කැඩෙන්න තියෙනවා. ඊස්ට්‍රයිල් සෙනඟ මිසරයේ තිබුණෝ ඒ බන්ධන බැඳීම් වලින් එගොලට කැඩෙන්න බැරුව අනාගතයට අභියෝගයක් කෙනකොට ප්‍රශ්නයක් කෙනකොට හැම වෙලාවෙම ආපස්සට හැරෙන්න තමයි උත්සාහ කරේ. ප්‍රිය සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ අපිව ගෙනල්ලා තියෙන්නේ ආපස්සට හැරෙන්න නෙවෙයි. දෙවියන් වහන්සේ අපිව ගෙනල්ලා තියෙන්නේ ඉස්සරහට යන්න. අනාගතය උරුම කරගන්න. අනාගතයේ තියෙන ආශිර්වාද අත්දකින්න. අනාගතේ අපිට දෙවියන් වහන්සේ ලෑස්ති කරලා තියෙන සදාකාල ජීවනයට ගෙනියන්න. ඒ නිසා අපි අතීතයේ වින්දා වූ සමහර කටුක දුෂ්කර తాවකාලිකව අපිට ලැබුණු ලාභ ප්‍රයෝජන මත අපි තවමත් අපේ ඔළුව තියාගෙන ඉන්නව නම් හදවත තියාගෙන ඉන්නව නම් අපි ඒ තැන් වෙනස් කරන්න ඕන. ඊශ්‍රායෙල් සෙනඟට තිබුණ ලොකු ප්‍රශ්නයක්. ඒක වෙනස් කරන්න බැහැ. මොකද හැම වෙලාවෙම ප්‍රශ්නයක් එනකොට ඒගොල්ලෝ බැලුවේ අතීතය දිහා. ප්‍රශ්නයක් එනකොට අතීතය දිහා නෙමෙයි අපි බලන්න ඕන. ප්‍රශ්නයක් එනකොට අභියෝගයක් එනකොට අපිට දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවය උගන්වලා තියෙනවා. අපි වැඩි වැඩියෙන් ස්වාමින් වහන්සේට අපේ යැපීම, රැඳීම, බලා සිටීම උන්වහන්සේ මත තියන්න ඕන. බයිබලේ බලන්න. ඒ වගේම විශේෂයෙන් මේ වකමානුව තුල අපි මුහුණ දීලා තියෙනවා අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට. දෙවියන් වහන්සේ පසුගිය මාස එකහමාරක කාලය තුල ඔබවත් මාවත් අත්හැරියේ නැහැ. උන්වහන්සේ අපිට හැම ආකාරයෙන්ම ආශිර්වාද කළා තියෙනවා. අනාගතය දිහා දේවල් බලන වෙලාවෙදී අපි හැම වෙලාවෙම මතක තබා ගම්මු. තවත් වැඩියෙන් දේවපාමුල ඉන්න දෙවියන් වහන්සේව සොයන්න දෙවියන් වහන්සේට ලං වෙන්න වචනය වැඩියෙන් කියවන්න වචනයේ තියෙන සත්‍යතාවයන් පොරොන්දු අල්ලගන්න බලන්න වචනේ. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතේ හැම අභියෝගාත්මක තැනකදීම පළවෙනි දේ කරේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පාමුලට ගියා. බලන්න බයිබලේ දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරා දෙවියන් වහන්සේගේ ශුද්ධ ලියවිල්ල උන්වහන්සේ විමසා බැලුවා කවම දාකවත් උන්වහන්සේ ආපස්සට බැරිවෙ නැහැ. අපි දකිනෝ මේ කාරණයේදී මිසරය ගැන ඒ විතරක් නෙවෙයි ওই 16 17 වෙනි පරිච්ඡේදෙත් ඒ දේම වෙනව වතුර නැති වෙනකොට නැවත වතාවක් අපි දකිනෝ ඊශ්‍රායෙල් සෙනග මිසරේ හිටියක ගැන කතා කරනවා ඔබ කියවල බැලුවොත් 17 වෙනි පරිච්ඡේදයේ 2 සහ 3 දාහතේ දෙක සහ තුන ඒ විදිහටම නැවත ඔබ කියවල බලන්න මැසිවිලි චෝදනා කරනෝ කොඳුරනෝ විවේචනය කරනෝ මිස්රයේ හිටිය දේවල් ගැන කතා කරනෝ මේ මේ ඊස්රායල් සෙනකට පොරොන්දු දේශයට යන්න තිබුණු ලොකුම බාධාව තමයි කොඳුරන එක මේ පරම්පරාවෙන් ඉත්කෙනෙක්වත් යුෂුව සහ කාලෙ හැර පොරොන්දු දේශයට කියන ඒකට සත්‍යයක් තිබුණ මොකද මේ කොඳුරන සෙනගා මුමුණන සෙනගා අතීතය ගැන ජීවත් වුණ සෙනග අනාගතය උරුම කරගන්න සූදානම් නූුණු සෙනග අනාගතයේ ආශිර්වාද ලබන්න තියෙන ඒ සම්පත් අයිති කරගන්න ලෑස්ති වුණේ නැති පරණ තවමත් පරණ දේවල්වල රැඳිලහිටිය සෙනක බලන්න හාස්කම් තුනක් කළා පළවිනිියක රතුමුහුද දෙබෑ කළා දෙවනියක හසින් කන්න දුන්න දාසයවෙනි පරිච්චේද කතා කරනකොට ඒ අහසින් කන්න දුන්න අවුරුදු හතලිහක් මුළුල්ලෙම දුන්න දෙවියන් වහන්සේ කවදාවත් හිඟ කළේ නෑ තුන්වැනිියක පර්වතයෙන් වතුර දුන්න දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ සර්ව බලධාරි එක නිසා මගේ දෙවනි කාරණය ඉතාමත් වැදගත් ඔබට මට අවශ්‍යදේ උන්වහන්සේ දකිනවා උන්වහන්සේ දන්නවා උන්වහන්සේ ඒවත් සපයනවා. ඔබ බලන්න මේ වාතාවරණය තුළ ඔබේ පවුල ඔබේ ජීවිතය අපි මාස එක හමාරකට වැඩි කාලයක් අපි දේශයක් හැටියට ජනතාවක් හැටියට අපි කිතුුණු සෙනගක් හැටියට අද අපි මුහුණ දීලා තියෙනවා දෙවියන් වහන්සේ අපට සැපයුවා දෙවියන් වහන්සේ අපව සුවෙන් තිබ්බ දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කළා දෙවියන් වහන්සේ අපේ දරුවන්ට ආශිර්වාද කළා දෙවියන් වහන්සේ අප සමඟ සිටියා මිනිහි කරලා බලන්න. දෙවනි කාරණය ඒකයි. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ගේ අනාගතයේ හැම අවශ්‍යතාවයක්ම සපයන්න පුළුවන් ආරක්ෂා කරන අවශ්‍යතාවේදී අපිට උන්වහන්සේව සොයන අයට උපකාර කරන දෙවියන් වහන්සේ. ඒකයි මම ඔබට කිව්වේ. රතු මුහුද ළඟ අභියෝගාත්මක සිදුවීමකට මුහුණ දුන සෙනඟ ආපස්ස හැරලා කෑගෙවුවා. නමුත් දෙවියන් වහන්සේගේ මැදහත්කාරකම තිබිලා අපි දකිනෝ ඉතිහාසයේ වෙන්න තියෙන බලවත්ම හාස්කම ස්වාමින් වහන්සේ සිද්ධ කළා රතු මුහුද දෙවෑ කළා. සෙනඟ එළියට ආවා රතු මුහුදේ. බයිබලයේ කියනෝ වතුර දෙපැත්තට වෙලා සෙනඟ ඇවිදගෙන ගියා. ස්වාමින් වහන්සේ සර්ව බලධාරී. අහසින් අවුරුදු 40ක් එදා නික්මයාම 16 වෙනි පරිච්ඡේදේ පටන් ගත්ත කාරණය අවුරුදු 40ක් නොකඩවා ඊශ්‍රායෙල් සෙනඟට අහසින් කන්න දුන්නා. කොච්චර අනර්ග උතුම් දෙවි කෙනෙද ඔබ මම උදෙසා දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපි ගැන බලනවා සලකනවා අපේ අවශ්‍යතාවය සපයනවා උන්වහන්සේ අනාගතය ජයගන්න අපට අමාරුණාට අපි අදහන දෙවියන් වහන්සේට පුළුවන් ඒක. ඒ නිසා අපි බැලිය යුත්තේ අනාගතයේ තියෙන අභියෝග දිහා නෙමෙයි අනාගතයේ තියෙන ප්‍රශ්නය දිහා නෙමෙයි අපි බැලිය යුත්තේ සර්ව බලධාරී අපේ මැවුම්කාර දෙවියන් වහන්සේ දිහා. එදා ඊශ්‍රායල් සෙනගට එතන තමයි ප්‍රශ්නය වුණේ. ඊශ්‍රායල් සෙනග එච්චර හාස්කම් කරපු ආශ්චර්යමත් දේ කරපු දෙවියන් වහන්සේට වඩා ඔවුන් කොඳුරන්න පටන් ගත්තා. මිසරයේ තිබුණු සමහර වහල්කමේ ජීවිතයේ තිබුණු වහල්කම පුංචි කාලයකට නෙවේ පරම්පරාවෙන් පරම්පරාවට මිසරවාසීන්ට වහල් වැඩ කරා. පොඩි කාලයක් නෙවෙයි. ලක්ෂ ගානක සෙනකක් මේ දෙවියන් වහන්සේගේ ජනතාව. ඉතින් අපි දකිනවා ඉතාමත් වැදගත් තුන්වෙනි කාරණය කාට විරුද්ධවද මැසිවිලි චෝදනා නැගුවේ. ඔය අවස්ථා තුනේදිම පැහැදිලිව කියනෝ මෝසිස්ට සහ ආරුන්ට විරුද්ධව. හැබැයි දෙවියන් වහන්සේ මොකක්ද ඒක ගැන කිව්වේ. අපි බලමු දාශයවෙනි පරිච්චේදේ දෙවියන් වහන්සේ මොනාද ඒක ගැන කිවේ හත්වෙනි පදයත්. අටවෙනි පදය දාසේවෙනි පරිච්චේද හත සහ අට මෝසෙස් මෙසේ වන්නේ ස්වාමීන් වහන්සේ සවසන ඔබලාට කන පිණිස මාංශද උදේ සෑහෙන තරම් ආහාරද දෙන විටය. මක්නිසාද නුඹලා ස්වාමින් වහන්සේට විරුද්ධව කුදුරන් නුඹලාගේ කෙදිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? නුඹලාගේ කෙඳිරීම් අපට විරුද්ධ වනවා. ස්වාමින් වහන්සේට විරුද්ධ වෑ කීවේ. අටවෙනි පදේ. මෙසේ වන්නේ ස්වාමින් වහන්සේ සවස නුඹලාට කන පිණිස මාංශද උදේ සෑහෙන තරම් ආහාරද දෙන විටය. මක්නිසාද නුඹලා ස්වාමින් වහන්සේට විරුද්ධව කොඳුරන නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද උමලාගේ කෙදිරීම් අපට විරුද්ධ ස්වාම හත අට පද දෙකේ දෙවතාවක් කියනවා. නුඹලා මට විරුද්ධව කෙඳුරුවා. මට විරුද්ධව මැසවිලි කිව්වා. මට විරුද්ධව චෝදනා කළා. කාගේ ක්‍රියාවද මැසිවිලි කිව්වේ කාගේ ක්‍රියාවටද චෝදනා කළේ දෙවියන් වහන්සේ කතා කරලා කියන හැබැයි මෙතන අපි දකිනෝ ඒ කාරණා තුනේදීම බලනකොට මෝසෙස්ට සහ ආරුන්ට චෝදනා කළා නමුත් දෙවියන් වහන්සේ කියනවා මටයි චෝදනා කළේ ඔබ මතක තබා ගන්න මේ මේ දාසයන් දෙන්න පත් කළේ දෙවියන් වහන්සේ. මේ දාසය මෝසෙස්ව නැගිට්ටිව්වේ දෙවියන් වහන්සේ. මෝසෙස්ව ආලේප කළේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ දාසයට විරුද්ධව අපි දකිනෝ සමහර වෙලාවල් වලට මේ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න පුළුවන්. දේවදාසයන් ගන්න තීරණ, දේවදාසයන් කියන ප්‍රකාශන, දේවදාසයන් සමහර විට අපිට කරන එලිදරව්වීම්, දේවදාසයන් අපිට දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවයෙන් මඟ පෙන්නකොට ඒක අපේ හිතට, අපේ අදහස් වලට, අපේ යෝජනාවලට, අපි හිතන විදිය ජීවිත රටාවකට ඒක හොඳ නෑ. අපි කැමති නෑ. ඒක නිසා අපි විවේචනය කරනවා. මොකද අපිට ඕන විදියට ඒක එනවනම් අපි ඒකට කැමති. හැබැයි අපිට ඕන විදියට ඒක හැඩගැහෙන්නේ නැති නිසා අපි චෝදනා කරනවා දේවදාසයන්ට විරුද්ධව. හැබැයි දේවදාසය බයිබලයේ සුද්ධ ලියවිල්ලෙන් නම් කතා කරන්නේ, වචනයෙන් නම් කතා කරන්නේ, වචනේ සත්‍යතාවය නම් දෙවියන් වහන්සේගේ පණිවිඩය නම් ගේන්නේ. අපි මතක තබා ගමු. අපි දේවදාසයට විරුද්ධව කතා කරනවා කියන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව කතා කිරීමයි. අපි හරි ප්‍රවේශම් වෙන්න ඕන. මෙතන දෙවියන් වහන්සේ පැහැදිලිව කතා කරලා කියනවා නුඹලා චෝදනා කළේ මටයි. සමහර වෙලාවට අපි කැමති දේ, අපි ආස කරන දේ, අපි බලාපොරොත්තු වන දේ, අපිට ඌමනා දේ දේවදාසයා කිව්වනම් ඒක හරි. හැබැයි මෙතන ඒගොල්ලෝ හිතුවා මෝසෙසුත් ඒ දේ කළයි. මෝසෙස්ට ඒක කරන්න බෑ. මොකද දෙවියන් වහන්සේ මෝසෙස් එක්ක කතා කළා. ආරොන්ට ඒක කරන්න බෑ. හැබැයි ඒගොල්ලෝ ඒක නිසා මැසිවිලි කිව්ව චෝදනා කරා මෙතෙන්දි කාටද උරුමය නැති වුණේ කාටද ආශිර්වාදය නැති වුණේ කාටද Tamanට ගිරියෙන් පැනියෙන් උතුරල යන දේශයට යන්න බැරි වුණේ සෙනඟට අපි ප්‍රවේශම් වෙන්න දෙවියන් වහන්සේ පත් කළ දෙවියන් වහන්සගේ වචනය තුළ ජීවත් වෙන. වචනයේ සත්‍යතාවය හරියට ප්‍රකාශ කරන දෙවියන් වහන්සගේ පනිවිඩයගේන මනුෂ්‍යයන් ආලේප කරලා තියෙන්නේ ස්වාමින් වහන්සේ. දෙවියන් වහන්සකෝ නුබලා මටයි චෝදනා කරන්නේ. මම මම අහගෙන ඉන්න මං ඇහුවා නුබලගේ මැසිවිලි. දෙවියන් වහන්සේ ඉතාමත් අප්‍රසන්න දෙයක් කොඳුරනාත්මය. එනිසා මේ උදෑසනම ඔබට ප්‍රකාශ කරන්න කැමති නැවත මේ කාරණා තුන පළවෙනි කාරණය ඔබ හොඳට මතක තබා ගන්න. අනා දෙවියන් වහන්සේ අපව පාපයෙන් නිදහස් කරා. දෙවියන් වහන්සේ පෞකාර ජීවිතයෙන් අපි එළියට ගෙනාවා. ඇයි පාපයෙන් එළියට ගෙනාවේ? උන්වහන්සේට කැප වෙලා ජීවත් වෙන්න, සුද්ධවන්තව ජීවත් වෙන්න, පවිත්‍රව ජීවත් වෙන්න, ධර්මිෂ්ඨව ජීවත් වෙන්න. අපි නැවත අපේ පුරුදු පාපිෂ්ට වහල්කමේ දේවල් අපේ හදවතේ තවම තියෙනවා නම් අපි අනාගතයේ අභියෝගාත්මක දේවල් අපි මුහුණ දෙනකොට අපි පරණ ජීවිතයට අපි හැරෙන වනන් අපි සැබෑ ගැලවීම ලබල තියෙනවද කියන එක ප්‍රශ්නයක්. අනාගතයේ අභියෝග ජයගන්න දෙවියන් වහන්සේ අප සමඟ සිටිනවා. අතීතය අවසානයි. අතීතයේ බැඳීම් විවරයි ඒ බන්ධන කඩලා නිදහස් වෙලා අපි ජයගම්මු අනාගතයේ ඕනම මේ අභියෝගයට අපි මුහුණ දෙමු. දෙවියන් වහන්සේ අප සමග ඉන්නවා. දෙවනි දේ උන්වහන්සේගේ දරුවන්ට අවශ්‍ය දේ උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ සපයනවා. තුන්වෙනි දේ දෙවියන් වහන්සේගේ පණිවිඩය අපි නිවැරදිව උරුම කරගමු. ඒකට චෝදනා, මැසිවිලි, කොඳුරන දේවල් ප්‍රකාශ නොකරමු. පණිවිඩය අපි කැමති වුණත් නැති වුණත් ඒක දේව පණිවිඩය නම් ඒකට අපි යටත් වෙමු. දෙවියන් වහන්සේගෙන් නම් ඒක මගේ හදවතට අකමැති වෙයි. නමුත් දෙවියන් වහන්සේගෙන් ඒ පණිවිඩය එන්නේ. එහෙනම් ඒකට අපි කීකරු වෙමු. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරයි. උන්වහන්සේ අප සමග සිටී. මේ වකවානුව තුල මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුල අපි උන්වහන්සේට කැපවෙමු. කුඳුරන ආත්මය අයින් කරගමු. අනාගතයේ මුහුණ දෙන අභියෝගවලට ස්වාමින් වහන්සේව වඩ වඩා සොයන්න උන්වහන්සේව සම්බ වෙන්න අපි තීරණය ගමු. අපි යාඥා කරන්න යමු. අපි විශේෂයෙන් යාඥා කරන්න යමු. මේ දවස අපගේ මව්වරුන් වෙනුවෙන් ඒ වගේම අපි දේවමය අවසන් කරන්න යනවා. මම විශ්වාස කරනවා ඔබේ ජීවිතේ ඔබ මුහුණ දෙන්න ඕනෑම අභියෝගයකට බයනැතුව මුහුණ දෙන්න දෙවියන් වහන්සේ ඔබ සමගයි මන් සමගයි. එවගේ අපි විශේෂයෙන් යාඥා කරමු සියලුම මව්වරු. දෙවියන් වහන්සේ අපිට අම්මල දුන්නේ. දෙවියන් වහන්සේ අපව මේ ලෝකයේ තිබ්බේ එයායට ගෞරව කරන්න එය අපට දුන්නා වූ ආශිර්වාදයක් සිහි කරන්න අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඒ වගේම මේ දේව මෙහෙයට සවන් දෙන ඔබ මේ දේව මෙහෙය සමග සම්බන්ධ වෙන ඔබ ඔබ විශේෂයෙන් මතක තබා ගන්න දෙමව්පියන් අපට දුන්න විශේෂ ආශිර්වාදයක් දෙමව්පියන් අපට දුන්න විශේෂ ආශිර්වාදයක් දෙමව්පියන් අපට දුන්න විශේෂ වරප්‍රසාදයක් ඒකෙන් විශේෂයෙන් මව්වරුන් ගැන අද අපි යාඥා කරන්න යනවා අපි සියලු දෙනා යාඥා කරමු සියලු බල ඇති සර්ව බලධාරීද විපියාණනි අපි ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනිය බෝහන්සේ අප සමග නිසා ස්තුතියි. අපි විශේෂයෙන් මේ දවස්සේ යාඥා කරනවා. ස්වාමිනිය බෝහන්සේ අපට දුන්න මව්වරු ගැන. ස්වාමිනි අපි ස්තුතිවන්ත වෙනෝ එයාගේ ජීවිත නිසා. අද දවස්සේ අපි සිහි කරනවා ඔවුන්ගේ කැපවීම ඔවුන්ගේ මහන්සිය ඔවුන්ගේ ශ්‍රමය ස්වාමිනි ඔවුන් අප වැති දැඩි කරන්න වෙහෙස්සුනාව ආකාරය දෙවිපාණනී ඔවුන් අපට දුන්නා විශේෂ ආශිර්වාදයක් නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මැවුම් කාලද විපියාණනි සර්ව බලධාරීද විපියාණනි අපේ දෙමව්පියන්ට ආශිර්වාද කළ මැනව අපේ මව්වරුන්ට ආශිර්වාද කළ මැනව ස්වාමින ඔවුන් ආරක්ෂා කරන්න ඔවුන ස්වෙන්තියන්න උන්ව රැක බලාගන්න උන්ට අවශ්‍ය සියලු අධ්‍යාත්මික මානසික ශාරීරික ආශිර්වාද උන්ඩුරුම කල්ලා දෙන්න ඒවගේම දෙවිපියාණ්‍ය අපි යාඥා කරනවා ස්වාමිනි මේ එන්නාව සතියක් විශේෂයෙන් අපේ දේශය ගැන යාඥා කරනවා ස්වාමිනි ලෝකය ගැන යාඥා කරනවා විනාශ වෙන සෙනක ගැන මේවා සංගතය ගැන යාඥා කරනවා ස්වාමිනි ඒසුස් වහන්සගෙන් නාමේ ස්වාමිනි බෝවහන්සේ හාස්කමක් කරයි ඉක්මන් ආකාරවලින් අපට පිළිතුරක් දෙයි අපේ යාඥාවන් අසයි අපේ කන්නලව්වන් අසයි අපට බෝහන්සේ උපකාර කරමින් ආශිර්වාද කළයි කියල අප විශ්වාස කරනවා පවුල්වලින් ස්වාමිනි සමුගෙන වේදනාවෙන් සිටින පවුල්වලය ගැන යාඥා කරනවා ලෝකය පුරා දුක්මිදින සෙනග වේදනාවිදින සෙනග වහන්සගේ දරුවන් ඔබයක්වලට බාර කරනවා මහෝත්තම දෙවිපියානි සැනසීමත් සමාධානයක් ප්‍රේමයත් අයිති උතුම් සර්ම බලධාරී දෙවිපියාණන් වහන්ස ඔබ වහන්සගේ ශුද්ධ දෑත්වලට අපි කැප කරනවා මේ දවස ආශිර්වාද කරන්න මේ දවස බාරගන්න මේ දවසට බෝහන්සේ උපකාර කරන්න ඔබහන්සේ අනුග්‍රහය කරුණාව එන්නාව සතිය මත තියන්න ස්වාමිනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා අනාගතයේ මොන අභියෝගවලට මුහුණ දුන්නත් අතීතයේ සියලු බන්ධන වලින් නිදහස් වෙලා වහල්කමෙන් පාපයෙන් හැරිලාපු අපි දෙවිපියාණි අනාගතය අල්ලගෙන දෙවියන් වහන්සේ පොරොන්දුන දේවල් උරුම කරගන්නත් ඒ ආශිර්වාද භුක්ති විඳින්නත් අවශ්‍ය මාර්ග දොරවල් අපට විවර කරන්න දැන් දෙවි ස්වාමිනී අපි ඔබ වහන්සේගේ සුද්ධ දෑත්වලට බාර වෙනවා ස්වාමිනී අප සමග ඉන්න අපගේ දරුවන් අපගේ පවුල් අපගේ ජීවිත ඔබ වහන්සේ පෝෂණය කරන්න රැකබලා ගන්න ඔබ වහන්සේ සමග තව තවත් මේ කාලය තුල සමීප වෙන්න ලං වෙන්න අත්දකින්න අපට උපකාර කරන්න දැන් ඔබ වහන්සේගේ අත් දෙකට බාර වෙනවා අපි එක එක්කෙනා කැප වෙනවා ඔබ වහන්සේ අප සමග සිටින නිසා අපි ස්තුති කරනවා පියෝදවියන් වහන්සේගේ ප්‍රේමයක් පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මන් වහන්සගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුත් මතු සදාකල් ස්වාමීන් වහන්සේ එනතුරු ඔබ සියල්ලන් සමඟ වේවා ආමේ